අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සාරංච සාරෝ ජත්වා අසරතාරන්ති වාසාරතෝ ඒ සාරං අධිකච්ඡන්ති අම්මා අම්පක්ඛෝචරා සතුටුසේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා කුටි සම්මානකින් වන්දි මේ දේශනාවලිය අවසන් ලා දේශනාව නැත්නම් මේ යමකවගේ දාහා දෙකේ දෙවෙනි කාරණාවට සැකපිලා කියනවා නම් අපි ධර්මදේශනා මාස්කාවකින් කියන අපි කෙටියෙන්ම ලක්කරගත්තොත් මේ දේශනාව සබට මාස්කේ සිම්කේට පැතුනේ කොහොමද කියලා ඒකට හේතුනේ විශාල මොකලාන දෙපළ වේ විචිතිය. ඒ ස්වාමීන් වහන්සේ දෙනම සර්වජන් සරණ කරනවා. අමනවාස්කී ප්‍රතිකෝ ආචාර්ය වහන්සේ සංජය මේ සාරේ දැක්ලා පින්නකොට ඒකට නොඒකට එවන විතර අකමැති වීමට දක්වන කාරණා අනුව කියතෝ සාරය අසාරය දෙක දක්වාම අසාරය තෝරා ගන්නවා සාරය කලනවා ඒක වුණා මේ ප්‍රතිශෝධිත කියන මේ දෙකල සාරය අසාරය පිටනකොට සාරය තෝරා ගන්න සාරය කලනවා මේ දෙය නිසා සර්වඥාන්සේ සන්දර්භයක් මතු කරනවා මේ විදිහට සමානව සාරසාර කියන කෙනෙක් එක තෝරන්න කෙනෙක් එක නොතෝරන්න අහේතුකෝ නෙවෙයි. ඒ පුද්ගලයාට කම් කරන දුරයක් නිසා කියන්න බෑ. ඒකට මේ හේතු කර්ම නිසා ඒක සිද්ධ වෙන්නේ. ඒ පුද්ගලයාගේ සංකල්ප කර්ම එක සිද්ධ වෙනවා. විචාර සංකල්ප සහිත උදැන්නෝ සාර සාර දෙකේ අර සාරයම අසාරය පුදුමයි. අසාරයේ සාපිත දෙකේ. ඉතින් පස්සේ ආයකට වාද කරනවා තර්ක කරනවා. මම මෙල්ල කතා කරන්නේ දැකලා කතා කරන්නේ. මොකද ඒක මට කියන්නේ පර්මනන්ට් එක මට මම දැනගන්න දුර කතා කරන්න කියලා ස්ලාපා දෙනවා නමුත් මිත්‍යා සංකල්පය කියන්නේ අඳුරු කණ්ණාඩි දෙකක් නැතුව බලනවා නම් යාට පේනවා හොඳට ඉර පායලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ එතකොට ඒකේ නයි අර දෙන්න අතර ගහ ගැනීමක් රණ්ඩු වීමක් ලෝකේ හැමදාම සිද්ධ වෙනවා මේවා සිද්ධ වෙන්නේ පුද්ගලයන් අතර නෙමෙයි මිත්‍යා සංකල්පය සහ සම්මා සංකල්පය අතර ඒක නොදැනගත්තාම අපි જાතින් අතර යුද්ධ ගෙවල් දොරවල් හඬු සබර ගොඩාක් ඇති වෙනවා. අපි මේක ආත්ම දෘෂ්ටියෙන් බලනකොට. යම් වෙලාවක ඒක ආත්ම දෘෂ්ටි අත්හැරලා ධර්මතාවයක් බැලුවෙන් බැලුවොත් මිච්ඡා සංකල්ප හැමදාම සම්මා සංකල්පයට ගැටුම්. සම්මා සංකල්ප හැමදාම මිච්ඡා සංකල්පයට ගැටුම්. ඕකට අපි ලේපුච්ච ගන්න ඕනකමක් නැහැ. අපි ලේපුච්ච ගන්න මේක ආත්ම සංඥාවෙන් බැලුවොත්. අපි හිතනවා මිච්ඡා දෘෂ්ටික සම්මා දෘෂ්ටි කරන්න ඕනේ. සම්මා දෘෂ්ටි කියන්නේ ලෝකේ බාහන්නේ බාර දෙන්න ඕන කියලා මේ මේ මේ දෘෂ්ටිය ආත්මාරූඪ කිරීමක් නිසා අපි යුද්ධ කරනවා දේශීය මාර්ගල හදා ගන්නවා මූලධර්මවාදී වෙනවා යම් වෙලාවක කාට හරි දැනගන්න පුළුවන් නම් මෙතන මේ පුද්ගල ආරෝපණය කරන එක පැත්තක දාලා මිච්ඡා සංකප්ප සංකා සංකප්ප අතර රණ්ඩුව තියෙන කියලා ඒක බුදුහාමුදුර පහළුණායි කියලා වෙනසක් වෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක වෙනසක් වෙන්නේ නැහැ. ඒක න්‍යාය ධර්මයක් යනවා. ඒක නිසා මේ කොහෙදෝ යන දෙයක් අල්ලගෙන අපිට මේ සතිය පීඩ ගන්න තියෙන වටිනාක්ෂණ සම්පත්තියේ මේ පුද්ගල ආරෝපණයක් කරපු ගමන් මේ මිත්‍යා සංකල්ප කෙනා මිත්‍යා දෘෂ්ටිකයි කියලා සම්මා සංකප්ප තියෙන කෙනා සම්මා දෘෂ්ටිකයි කියලා අපි ඒ පුද්ගල ආරෝපණය කරනකොටම වරද බැඳෙනවා අපිට දැනගන්න වෙනවා මිත්‍යා දෘෂ්ටිකය වහාම සම්මා දිටික වෙන්න පුළුවන් සම්මා දිටිකය වහා මිත්‍යා දෘෂ්ටික වෙන්න මේක අනිත්‍ය ධර්මයක් එහෙම කාටවත් ඉච්ඡිත තහර කරලා දෙන්න බෑ සෝවාන් වෙනකම්. සෝවාන් වුණාට පස්සේ නම් එයාට දෘශ්‍ය පිළිබඳව පැහැදිලි මතයක් ඇති වෙනවා. එයා මේ බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ කියලා බුද්ධ ශාසනයෙන් ආස් වැසිලක් ලබන ප්‍රතිෂ්ඨාවක් ලැබපු අපාගත නොවන කෙනෙක් බාටපත් වෙනවා. එතෙන්ට යනකම් ඔක්කොගෙම මේ දෘෂ්ටි පිළිබඳව පටලවිල්ල තියෙනවා හැම කෙනෙකු උදේ මිත්‍යා දෘෂ්ටික වෙලා හැන්දෑවේ සම්මා දිට්ඨික වෙන්න පුළුවන්. උදේ සම්මා දිට්ඨික වෙලා හැන්දෑව මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. ඉතින් ਸਰවචනංශේ සතිපට්ඨාන වාගේ සූත්‍ර දේශනා කළා කියනවා කවුරු හරි හත් අවුරුද්දක් මේ සතිපට්ඨාන යන්නේ වැඩියොත් එයා අනුපාදිශේෂේ අඤ්ඤා සත්‍ය අවපාදිශේති අනාගාමිතා එක්ක අනාගාමී වෙන්න ඕනේ එක්ක නැත්නම් අරිහතයටපත් වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි සත්‍ය අවුරුදු 7 පැනලා ගිය ගමන් හිතා ගන්න ඕනේ එක්ක අපි සතිපට්ඨානේ අහුවෙලා නැහැ. එහෙම නැත්නම් අපි පටන් ගන්න තියෙන මිත්‍යා දෘෂ්ටිය. තාම වෙනස් වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපිට කාටවත් ඇඟිල්ල දෙක කරන්න පුළුවන් කමක් නැහැ. යා සම්මා දිට්ඨිකයි මම මිත්‍යා දිට්ඨිකයි නැත්නම් මම මිත් සම්මා දිට්ඨිකයි යා මිත්‍යා දිට්ඨිකයි කියලා. මෙන්න මේ නිත්‍ය සංඥාව නිසා තමයි මේ රණ්ඩු සරුවල් යුද්ධ කෝලාහල ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඔක්කොම ඉන්නේ. නමුත් මේ සම්මා සංකප්ප මිත්‍යා සංකප්ප කියන එක තමයි පුද්ගලයාව විනිශ්චය කරන්නේ. ඊට පස්සේ අපිට වුණත් අනන්ත අප්‍රමාණ බුදුවරු දකින්න ඇති හිතුනේවත් නැහැ මේ බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් කවුරු හරි කියනවනම් දැනට අපිට පිංමදි අපි මත්තේ පහළ වෙන මේ මෛත්‍රී සරුවච්චන් වහන්සේ දකින්නල කොහොමද අඳුනන්නේ මේ මෛත්‍රී සරුවච්චන් වහන්සේ කියලා? කාටද පුළුවන් වෙන්නේ මේ ගඳෙන් බලන්නද පාටෙන් බලන්නද හැඩෙන් බලන්නද උන්වහන්සේ කියාපායිද කිසි දවසක වෙන්නේ නැහැ. අදත් අපි දැක්කවත් අපිට වඳුර ගන්න බෑ වාගේ. ඒ නිසා තමන්ගේ සංකල්පය හරිනම් සතිය පිහිටවලා නම් තව සතිය පිහිටවන කෙනෙක් දකින්නකොට කිය හැකියි. සතිය පිහිටවපු කෙනාට තව සතිය පිහිටුපෙක් කෙනෙක් හැරෙනකොට කියන්න පුළුවන්. සතිය පිහිටවලා නැති කෙනෙකුට අනික් එකන සතියේදී ඉන්නේ නැද්ද කියලා කියා ගන්න බෑ. ඉතින් ඒකටම ඔය මේ අපි කියන සංසිද්ධියට හේතුනේ අස්සජී ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් තමයි මේ දෙපොළට යේ ධම්මා හේතුපබවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියලා ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් අනුව ප්‍රභව වෙන්නේ හේතුවක් අනුව ਸਰවචන්සේ හේතුයි කියන්නේ මේ ඵලයත් අල්ලගෙන නටන්න යන්නේ හේතුවත් එක්කයි කතා කරන්න කිව්වේ අස්සජි ස්වාමීන් වහන්සේ නමුත් මේ කොණ්ඩඤ්ඤ වප්ප බද්ධ්‍ය මහා නාම අස්සජි කියන පස්සක මහණුන්ට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බරණැස මිගදායට වඩිනකොට ਸਰවචන්සේ ප්‍රතික්ෂේප කරා ඔය එන්නේ අපෙන් සැප සම්පත් ලබන්න ඔය රජවල් සම්පරාවේ මේ ඉස්සර නම් දුෂ්කර ක්‍රියා කරනකොට නම් උපස්ථාන කරන්න වටනවා. දැන් හොඳට කාලා බීලා ඇඟතර කරගෙන අපෙන් උපස්ථාන ගන්න එන්නේ. එපා ඉස්සරහට යන්න, එපා පාත්‍ර ප්‍රතිහිරු පිළිගන්න, එපා ආසන පනවන්න, උන්න වතුර ගත් යන කැමති නම් කකුල් දෙක හොදන ආපු දෙන් කියලා ඔය පස් දෙනාම කිව්වා. ඒක අපේ දහම්පත පොතේ ලියලා තියෙනවා. ඉතින් පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් වෙච්ච බව නැත්නම් මේ දෘෂ්ටිය හැරදාපු බව ධම්මචක්කපවත්තන සූත්‍රය අහනවා. දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ ගොඩ ගිහිල්ලා තියෙනවා. පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ඉස්සල්ලා උන්වහන්සේ උදාන ගාතාවක් නැත්නම් චේරාපදානි සඳහන් කරනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. උන්වහන්සේ දේශනා කරන ඇස්සැත්තෝ තව ඇස්සෙන් ඇස්සැත්තන්ව දකිත් කියලා. අපි මේ සතිය කියන ඇහැ එනත මේ අප්‍රමාදී කියන ඇහැ එහෙම නැත්නම් මේ එලඹ සිටීම කියන ඇහැ ඇරලා බැලුවොත් පේනවා අපේ සමාජයේ මේ ලාභ සත්කාර සම්මාන පිටිපස්සේ දුවන අන්ධ પરම්පරාවේ ඉන්නන් අතර කවුද සතිය කියන එක තියාගෙන ඉන්නේ කියලා ඇස්සත්තා ඇස්සත්තක්ම දකිනවා. එයාට ඇස් නැත්තක් දකිනවා. එයා සතියට නෙමෙයි මේකට දඟලන්නේ নানা ආකාර බහුරූකෝලම් කරනවා. සාසනික නාමයෙන්ුත් කරනවා නැතිකමුත් කරනවා. එතකොට දන්නවා මේක මේ ලුණු මිරිස් රහ දන්නේ නැතුව කරන වැඩක් කියලා. එයාට ඇස් ඇත්තත් පේනවා නැති කෙනත් පේනවා. නමුත් සාපේක්ෂව පස්වාංශ සඳහන් කරනවා අන්ධෙක් බකින්න කියලා අන්ධයාට කවදාකවත් ඇස් නැත්ත පේන්නෙත් නෑ. ඒ මනුස්සයාට ඇස් ඇත්ත පේන්නෙත් නෑ. ඇස් ඇති එක්කනවිලා කිව්වොත් එහෙම උඹට ඇස් පේන්නේ නෑ මට ඇස් පේනවා කියලා මෙයා පිළිගන්න කැමති නෑ මොකද මෙයාට ඇස් නැහැ. ඒ නිසා අපි ඔක්කොටම ඉස්සලා කරන්න තියෙන මේ ඇහැ පාදා ගන්න ඕනේ. ඒ ඇහැ පාදා ගන්න නැතුව අපි මේ නටන බහුරූ කෝලං එහෙම නැත්නම් අපි මේ නටන 18 සන්නිධියා බලනකොට ওই සරුවච්චනංශේ ਬਾගෙට hina වෙලා බලන ඉන්නේ ඔන්න කෝලං දිහා තමයි. ඔය අඩ hinaවක්කින් අපි දිහා බලන ඉන්නේ අනේ තෝපි සම්මිය දෘෂ්ටිකයි කියලා හිතාන ඉන්නවනේ බොලව් කියලා බලාගෙන ඉන්නේ. අපි මේ නටන නාටකම් මේ සතිය වැත්තක තියලා මේ කරන නාටකම්. ඒ නිසා සංජයටත් කෝලිත උපතිස්සටත් හොඳ නරක දෙක සමසමව ලැබෙනවා. කාටත් හොඳ නරක දෙක සමසමයි. සැප දුක ලෙස මේ ලෝකේ නිති ත්‍රිරසක ලෙස පෙරළි. ඥාන පිටම වෙනසක් නැහැ හොඳේ නරකේ. පෝසත් දුප්පත් ભેදයක් නැහැ හොඳේ නරකේ. උගත් නුගත්කමේ හොඳේ නරකේ ભેදයක් නැහැ. ඒක එන්නේ එක ගානට එන්නේ. මේක කොයි එකද තෝරන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි කියනවා මානසිකාරය කියලා. නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. Taman වෙතට එනදී සාරය තෝරන්න මානසිකාරය තියෙනවනම් ඒ ආසාරය ඉබේම හැරෙනවා. යම් මේකට සාරය අසාරය දන්නේ නැතුව අසාරය තේරුවාන සාරය හැලෙනවා. ඒකට මානසිකාරය මුල් වෙන්නේ Taman වෙතට සියල්ලම එනවා. එන දේ අහුලන දේ අනුව තමයි එයා තේරෙන්නේ. එයා මිනිස්යාද අමනුෂ්‍යයාද ක්‍රියාකාරකම් තේරෙන්නේ එයා තෝරන දේ අනුව. ඒ තෝරන දේ ඒ පුද්ගලයා කිව්වට මම තේරුවේ කියලා ඒක තේරෙන්නේ යාගේ සංකල්පන. එයාගේ ඇතුම් බහලා තියෙන ඇඟට දිරවගෙන තියෙන රුචිල්චකම් අනුව ඇබ්බැහි අනුව වෙත පැමිණෙන දේ කොයි එකද අහුලන්නේ කියන එක සම්පූර්ණම අහඹයක්. සම්පූර්ණ මහම්බයක්. ඒක නිසා මරණ මොහොතේ අපි ඉස්සරහට මොනව එනවද? එනකොට අපි අහුලන්නේ මොකද්ද? අපි කරපු පිං මතක් වෙයිද, පව් මතක් වෙයිද, දිවි ලෝක මතක් වෙයිද, අපාය මතක් වෙයිද, නිවන මතක් වෙයිද කියලා බැලුවොත් පොට්ටම පොට්ට chance එකක් තියෙනවා. ඒ නිසා මරණයට බය ජීවත් එක්කන කවදාකවත් මරණය අත්දකින්න හිතන්නේත් නැහැ. මරණය පෙරහුරුවක් ගන්න හිතන්නේත් නැහැ. යා මරණය අමතක කරලා ජීවත් වෙනවා. ඉතින් එතකොට මහා ඇබැග් එකටපත් වෙනවා මරණයදී. දැන් භාවනා කරන කෙනා ඊට සාපේක්ෂව අද අපි දවස් දවල් කතා කරපු කමඨාන් සුද්ධ කරපු තොරතුරු වල බලනකොට එයා මේ මරණය කියන එක මග අරින්න බැරි දෙයක් බව දැනගෙන මේ මරණයට සාදර වෙනව නැත්නම් ඉල්ල ගන්නව නෙවෙයි එයා උත්සාහ කරනවා මේ දේවල් රාශියක් දීපුවාම සාරේ තෝරගන්න අසාරේ මග අරව ගන්න දැන් පරිේශන කරලා තියාගන්න ඕනේ මරණ මොහොතේ අපිට හම්බ වෙන මේ අභ්‍යාසයට දැන් ලෑස්තිලා ඉන්න ඕනේ. ඒ නිසා වැඩ සියල්ල බහාතා බලන්න. වෙන විදිහට කියනවා නම් සියලු සංස්කාර කරන්න නැතුව නතර වෙලා බලාගෙන ඉන්නවා Taman දිහාට එන දේවල්. බලලා ඒ දේවල් වලින් මානසිකාර්යය පැවැත්විය යුත්තේ. එහෙම නැත්නම් Tamanට හිතසුවගෙන දෙන දේ. එහෙම නැත්නම් අත්ත කුසලයේ ඇති කරන දේ. එහෙම නැත්නම් අත්ත සීත්‍ය ඇති කරන දේ. දිහා බලලා මේ රාශි Tamanthට එනකොට ඒ දේ තෝරන එකන කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිධමෙච්ච සක්කෝ උජූච සූජූච සෝචෝ චස්ස මුදු අනතිමානී කියලා Tamanගේ අර්ථ කුසලයේ සලකන එකන කරණීයන් අත්ත කුසලේන අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා කිව්වට ඔගේ තියෙන අත්ත කුසලයේ සලකන කෙනා කරණීයන් අත්ත කුසලේ යන්තං සන්තම් පදං අභිසමේ Tamanට ශාන්ත වූ පදේ ලබන්න බෑ ලාභ සත්කාර සම්මාන සීලෝක ලබන්න නෙවෙයි. ශාන්ත පදේ ලබා ගන්නට සක්කෝ හැකි සංඥාව ඇති කරන්න අපි ඔක්කොටම සමානව ඇස් දෙක වහගත්තාම තොරතුරු එනවා. ඒ තොරතුරු වලින් කොයි එකද අහුලන්නේ? කොයි එකද විසි කරන්නේ කියන එක ඒ ඒ වෙලාවේ 100%ක්ම විනිශ්චය වෙන දෙයක්. අපි හිතන්නේ එහෙම නෙමෙයි අපි හිතන්නේ ඒක මේ මට කරන්න දෙයක් නැහැ. ඒක එහෙම වුණා කියලා නෑ. දරුවචනාංශයේගේ උගන්වීම අරුව ස්වච්ඡන්දතාවයට ඉඩක් තියෙනවා. ස්වච්ඡන්ද කියන්නේ මගේ මන අපිට කරන්න යමක් තියෙනවා. අපි කියනවා මේ වීර්යයෙන් සතියෙන් සම්පාදනය කළ යුත්තක් තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් නම් ඇස් දෙක වහගෙන මොනවත් නොකර වෙත පැමිණෙන දේ දිහා බලනින්න තෝරන්න නැතුව විශේෂයෙන් ඒ එන දේ ඥාන පිරිමි වේසක් ඇත්තේම නැහැ. ඇත්ත එක ආගත්තාම තමන් වෙත පැමිණෙන දේවල් වල අසංස්කාරකව පැමිණෙන දේවල් වල අචේතනිකව පැමිණෙන දේවල් වල කිසිම ඥාන පරිමකමක් නැහැ කිසිම උගත් නුගත්කමක් නැහැ කිසිම බෞද්ධ බෞද්ධකමක් නැහැ කිසිම පැවිදි උපවිදිකමක් නැහැ මෙන්න මේක දිහා බලාගෙන ඉන්න එක අපි කියනවා මේ සතියට ක්‍රියා කරන්න ඉඩ දෙනවා කියලා යමක් නොකර වෙන දේ දිහා බලන්න බලාන ඉන්නකොට ਸਰුවචනසයට පුංචි ඉඟියක් දෙනවා. ස්වභාව මනස අශික්ෂිත මනස කියලා කියන්නේ භාවනා නොකරපු මනස සැප හොයන එක තමයි කරන්නේ. අශික්ෂිත මනස සැප හොයනවා. හැබැයි ඒ සැප සාධාරණ වූ සැපක්ම වෙන්න ඕනේ. අසාධාරණ වුණත් කරක් නෑ. ධාර්මික වෙන්න ඕනේ. අසාධාර්මික වුණාට කමක් නෑ. යුක්තිකරක වෙන්න ඕනේ නැත්නම් අයුක්තිය වුණත් කමක් නෑ. Tamange සැප ලබන එක තමයි කරන්නේ. නමුත් සැප හොයපු මේ ලෝකේ එකෙක්වත් මැරෙනකොට සැපෙන් මැරිලත් නැහැ. අන්තිම පශ්චාත්තාපෙලා මැරලා ඒක මුළු මානව ඉතිහාසෙටම සදා සාධාරණ දෙයක්. මරණ මොහොතේ හැම කෙනාම පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනුවට සරුවච්චන් වහන්සේ අපිට පුංචි ශ්‍රද්ධාවෙන් අපි පොඩ්ඩක් මත් කරලා අපි යටපත් කරලා කියනවා සැප හොයන්නත් එපා දුක හොයන්නත් එපා මධ්‍යස්තරමුණට හිත දාන්න පුරුදු කරන්න කියලා. මේ ආනාපානයි කියන්නේ සැපත් දුකක් දෙන්නේ නැති අරමුණක්. ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන්නේ සැපත් දුකක් දෙන්නේ නැති අරමුණක්. ඇවිදිනකොට වම දකුණ දන්නවා කියලා කියන්නේ සැපත් දුකක් දෙන්නේ නැති අරමුණක්. ඒ නිසා අපි හිත පළවෙනි වතාවට සැපත් නැති දුකක් නැති හරිත් නැති වැරදිත් නැති යසසත් නැති ආයසත් නැති ලාභත් නැති පාඩුත් නැති මධ්‍යස්ථ අරමුණට දාන්න හදනවා. මේක විතර කම්මැලි දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. ඒක නිසා අපිට හරිම කම්මැලි මේක. මොකද අපිට අර සැප හොයනවනම් කවුරු හරි මරාගෙන, තලාගෙන, චප්ප කරගෙන ඉදිරියට යන්න පුදුමාකාර යවයක් එන. නමුත් මේ මධ්‍යස්ථ අනුන්ට හිත දාන්න පුදුමාකාර බුදුහාමරගේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. පුදුමාකාර සීලයක් අවශ්‍යයි. පුදුමාකාර සතියක් අවශ්‍යයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිය අඳුනගත්තා නම් එයා තීරුම් අර ගන්න වෙනවා මම මේ සතියෙන් ලබා ගන්න හදන්නේ සැප දෙන නিত্য සුඛ සුබ දෙන අරමුණක් නෙවෙයි සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ අරමුණක් මේක සම කරන්න පුළුවන් ඇල් වතුරට තමයි ඇල් වතුර පාටක් නැහැ ගඳක් නැහැ හැඩයක් නැහැ රසයක් නැහැ නැතුව බැරි දෙයක් ඉතින් මේ ඇල් වතුරට අපි කැමති අපි කසායට දාපු අයිස් හරුවත් වලට කැමතියි ඇල් වතුර නිකම් බොන එක මහා දුප්පත්කමක් කියලා හිතනවා නමුත් කසායට අද සරුවත් හොඳයි පොඩි උන්ට නම් ලොකු උන්ට දී වැඩිය වැදෙනවා. ඒ නිසා ඇල්ලතරේ වැඩිය හොඳයි. ඉතින් අපි මේ සම්පූර්ණ මේ ප්‍රයත්නයේ සාරය අසාරය තේරුම් ගැනීම සඳහා අපේ ඉන්ද්‍රයන් ප්‍රනීත කරනකොට කරන්නේ ඉස්සල්ලාම වතාවට අපේ හිතට සැපත් නැති දුකත් නැති ජයත් නැති පරාජයත් නැති ලාභත් නැති පාඩුත් නැති අරමුණ කඳුල්ලා දෙන්න හදනවා. මේකට හිත දන්න දහංගට සේරම දාන්න. කැමැතිම නැහැ මේ ආයාසයෙන් මේ මධ්‍යස්ථ අරමුණට හිත තියන්න. ඉතින් ඒක හොයන්නෙම සැප. හොයන්නෙම සාරි. හොයන්නෙම අසාර. අයින් කරන්න හදන්නෙම අසාරි. නමුත් මේ මෝඩ වෙච්ච හිතට, වර්ණගත වෙච්ච හිතට, කෙලෙසිච්ච හිතට සාරි අසාරි තේරුම් ගන්න බෑ. ඒ නිසා අපිට ඉස්සල්ලාම සිද්ධ වෙනවා මේක මධ්‍යස්ථ කරන්න. ඉතින් එහෙම කරලා යම් කෙනෙක් බුද්ධ සද්ධාවෙන් සීලයෙන් සතියෙන් පුරුදු කරගත්තයි කියලා හිතමු තමන් ඉඳගෙන ඉන්නවා මේ ඉඳගෙන ඉන්නකොට දැන ගැනීම සති. ඒ වෙලාවේදී කෙලෙස් නැහැ. මේ වෙලාවේ හොඳ නරක දෙක නැහැ. නමුත් මේකේ තියෙන්නේ කම්මැලි වෙන එක. එපා වෙනවා මේකත් කුසලයක්ද කියලා හිතනවා. gedare හිටියනම් කටේ පිංකමක් කරන්න තිබුණානේ. බෝධි පූජාවක් කරන්න තිබුණා. දැන් මෙතන නිකම්ම නිකම් බකන් නිලාගෙන ඉඳගෙන ඉන්නක විතර නේද කරන්න කියලා. හරි පුදුමාකාර ඇතුළතින් එනවා මේ මේ සතිය දිහාගේ ඇල්ලතර වගේ ගතියක්. ඉතින් මේක කර්ම තියෙනකම් යනවා. කවදා හරි කර්ම නැති වෙලා තේරුම් ගන්න ඕනේ මේ හොඳ නරක දෙකේ කැරකෙන ලෝකේ හොඳත් නැති නරකත් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කෙරෙහි බැඳිච්ච නැති මේ ආනාපානට හිත දානවා කියන එක වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානවා කියන එක සක්මන් කරන වෙලාවේ සක්මනට හිත දානවා කියන එක හොඳට වැටහෙන්නේ අසහනෙන් පෙළෙන කෙනාට තමයි. නිතරම මානසික අසහනකින් අසහනකින් පෙළෙන කෙනාට තේරෙනවා මේ අසහනයට නැති දෙයක් මහා සාන්තියක් කියලා. ඒ කියන්නේ හොඳ නරක දෙක නැති දෙයකට හිත දාන්න පුළුවන් නම් අසහනෙන් පෙනෙනකට ලොකු සාන්තියක්. නැත්නම් උන්ටටෝම දත එකක් වම් බඩ එකක් වම් පෙළන කෙනාට දත එකක්ම නැතිකම ලොකු සාන්තියක්. දත එකක්ම නැති කෙනාට ඒක සාන්තියක් නෙමෙයි. බඩ එකක්ම තියෙන කෙනාට බඩ එකක්ම නැතිකම සාන්තියක්. නමුත් බඩ එකක්ම ඇති කෙනාට නැති කෙනාට දෙන්නටම මේ ඉන්න ඉරියව්ව මේ ආනාපාන වගේ දෙයකට දාන්න පුදුමාකාර බෞසුත භාවයක් අවශ්‍යයි. පුදුමාකාර දැනුමක් ඕනේ. ඒක පඬිත දැනුමක්. ඒක දන්නේ නැති නිසා අපි මේ හොයන්නේ භාවනාදී හොයන්නේ මධ්‍යස්තරමට හිත දාන්න බව දන්නේ නැති නිසා උගදෙනෙක් හිතනවා මේ ආනාපාන කියන එක නිකන් භාවනා කරන චීස් කැල්ලක් වගේ අතට අහුවේ කියලා හිතාගෙන. ඉතින් අතක අත ගාල කියනවා අහුවෙන්නේ නැහැ කියලා. මම බැලුව බැලුව ආනපානිය අහුවේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ හතර කහ පාට කෑල්ලක් වෙන්න තිය ආනපානිය කියන්නේ කියලා. නෑ ආනපානිය මේක නෑ. ආනපානිය කියලා කියන්නේ මේ වෙනදත් ගන්න හුස්මම තමයි. ඉතින් ආ බලාපොරොත්තු යන්නේ නෙමෙයි මම භාවනා කරනකොට ආනාපානෙ වෙනස් වෙන්න ඕන. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා ටිකක් වෙලාවට ඉස් එකක්ම හැදලා කියනවා භාවනා කරන්න බෑ ඉසකක් කියනවායි කියලා. භාවනා කරන මට්ටමින් හුස්ම ගන්නවත් බෑ. හුස්මවත් ගන්න බෑ. ඇවිදින්න ගියාම කොක්කු වගේ කොර වෙලා වගේ ඇවිදින්නේ සක්මන් කරනකොට වෙන්න ෂෝක් එකට ඇවිදිනවා. මේ කිව්වොත් සක්මන් කරන්න කියලා බොරු කකුල් බැඳගත්තා වගේ. ඉතින් මේ ටික කොයි වෙලාවක හරි අපි ගෙවම් කරන්න. ගෙවම් කරලා කරලා වැඩි කරලා කරලා මේ හුස්මට හිත දැම්මොත් ඒක හරියට කළු ලෑලක් මකලා සුද්ධ කරගත්තා වගේ මොකුත් නැහැ ලියලා. හිස් මේක තමයි පටන් ගන්න. අපිට එතෙන්වත් යන්න බෑ අපේ හිතේ තරම්ම ගැවසී ගත්ත කෙලසී ගත්ත සංකර වෙච්ච මනසක තියෙන නිසා මේ අඩිය පාද ගන්න එක පුදුමාකාර වටිනාකමක් තියෙනවා විශේෂයෙන්ම විපස්සනාවේ ආන්නේ විදියට මේ ආස්වාද ප්‍රසආචයකට පිම්බීම හැකිලීමකට ඉඳගෙන ඉන්න ඉරියව්වට ඇවිදින ඉරියව්වට හිත දැම්මනම් එයාට සුදුසුකමක් තියෙනවා සාරය අසාරය තේරුම් ගැනීම. එහෙම නැත්නම් මේ කෙලෙසිච්ච මනසෙන් බැලුවොත් එයා කබර ගෝයා තල ගෝයා කරගෙන තමයි බලන්නේ කණ්ඩෝනම. එහෙම නැත්නම් මේ Tamanට අවශ්‍ය නම් ළඟා කරගන්න. ඒක ළඟා කර ගැනීම සඳහා Taman ගන්න ඕනම ජඩ ක්‍රියාවලිය සාධාරණීකරණය කරනවා. උත් මධ්‍යස්ථ අරමුණ මධ්‍යස්ථ අරමුණේ පිහිටෝපු හිත ඊටදී ගොඩක් වෙනස්. ඒක මානව හිතට වැටෙන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි යම් වෙලාවක සතිය පිටලා ආනාපානට දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට අර උගන්වනවා මේ ආනාපාන මේ තෝරගත්ත ආනාපානයේ සාරේ විදිහට ගන්නදී. ඒ කියන්නේ මොනවත් නැතිකම හොඳ නරක දෙක නැතිකම සැප දුක් දෙක නැතිකම පුදුමාකාර සාරයක්. අපි මේ සංසාරේ ගියේ මේ සැප හොයාගෙන පිටිපස්සේ කඹරපු පහින්දපු ගමනත් එක්ක බලනකොට. ඊට පස්සේ අපි කියමු කාට හරි තුනක වැඩමුළුවක් වේවා 10ක වැඩමුළුවක් හරි වේවා ඉවර වෙලා මේ අපි කරන්න හදාන්නේ මේ කළු ලෑල්ල මගල පන්තියක් පාඩම පටන් ගන්නයි හදන්නේ ඒක ඔක්කොම මකලා දාන්න. මොනම දෙයක්වත් කරන්න එපා නිකන් වාඩි වෙලා මොනවද දැනෙන්නේ කියලා බලන්න. ඒතෙන්න බහින්ද අපි කැමති නැහැ. විශේෂයෙන්ම උගත්තු කැමති නැහැ. බොහෝසත්තු කැමති නැහැ. මම දන්නවයි කියන කෙනාට කොහොමඩක්වත් බෑ. ඒක නිසා යේසුස් වහන්සේ කියලා තියෙනවා ඒ වගේ උගත්තුන්ට පඬිතයන්ට ලැබුවත් කෙනෙකුට සත්‍ය දකින්නයි කියන එක ඔටුවෙක් ඉදිකටු ඉලකින් යන්න වගේ කියන. අමාරු. ඒකට අන්තිම අහිංසක වෙන්න අන්තිම ආධුනිකෙක් වෙන්න ඕනේ. ඒකට කියනවා ආධිකම්නික විපස්සකෙක් වෙන්න ඕනේ. මේකට කියනවා බිග්ිනර්ස් මයින්ඩ් කියලා. එතෙන්දි ගියාට පස්සේ හොස්ම කියන කෙච්චර අමාරු දෙයක් නෙවෙයි. අපිට ඒ අවශ්‍ය ඒ හොයන්න හදන්නේ, දකන්න හදන්නේ, පදනම් කරන්න හදන්නේ මේකයි කියලා දන්නේ නැති නිසා අපි භාවනාදී ගොඩක් දේවල් හීනම වාගෙන තමයි වාඩි වෙන්නේ. ඒ ටික නැති කරන්නම මේ වගේ රිට්‍රීට් 10ක් 15ක් කරන්න වෙනවා. මේ භාවනා කරන්න යනකොට ගන්න හදන්නේ මේ උදාසීන හිතක්. සැප දුක් දෙක නැති හොඳ නරක දෙකෙන් පීඩා වෙච්ච නැති මධ්‍යස්ථ අරමුණක් කියලා. ඒක සාරය කියලා ගන්න කියනවා. ඉතින් එතකොට අර මෙතෙක් කල් උගනගත්ත සේරම බිඳුවට බසන්න වෙනවා. තමන්ගේ තියෙන හැම දැනුවක්කම ඔබ පුළුවන් කාරකමක බිඳුවට බසන්න වෙනවා. ඒක හරි අමාරුයි. සෝපාකට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද සෝපාක මොනක්වත් උපේලා තිබුණේ නෑ. පටාචාරාට මොනක්වත්ම දෙයක් නෑ. මොකද පටාචාරාගේ මනුස්සයත් නැති වුණා, දරුවෝ දෙන්නත් නැති වුණා, අම්මා තාත්තත් නැන්නව, සහෝදරින්ද රෙද්දත් නැති වුණා. එතකොට නැති වෙන දෙයක් නෑ. ඒ මිනිස්සුන්ට ටක් ගන්නකොට තේරෙනවා උඹට වෙලා තියෙන හොඳ වැඩක්. තිබුණේ ඔක්කොම ඉවරයි මේ කර්මෙට හරි වුණා. දැන් බලපන් සතිය පිටවන්න පුළුවන්ද කියලා. වෙන පටාචාරාට සතිය පිටවන්න රෙදි නැතුණයි කියලා ප්‍රශ්නයක් උනේ නෑනේ. දරුවෝ දෙන්න මැරුණා කියලා ප්‍රශ්නයක් උනේ නැහැනේ. ස්වාම්පුරුෂයා මැරලා නිල් වෙලා හිටියා කියලා ප්‍රශ්නයක් උනේ නැහැනේ. අමරදාත දෙන්න මැරලා සෝනි පිච්චෙනවා කියවට ප්‍රශ්නයක් උනේ නැහැනේ. සහෝදර දැක්කට මැරුණට ප්‍රශ්නයක් උනේ නැහැනේ. නංගි සීයේ පිටවන්න කිව්වා. හෙළු ඇල්ලෙම්මනේ සෝවන්න උනේ. මොනක්වත් කියලා නැහැ ඉස්සරහ ඇවිල්ලා මේ වගේ බණ කියනකොට දරු දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් හෙළුවෙන් ඇවිල්ලා වාඩි උනායි කියලා හිතන්නේ. එතකොට සරුවච්චන්සේ පංචිල් සමාදන් වෙන්න ඕම වාඩි වෙන්න බාපණයක් වහනෙන්න මොකක්ක කිව්වේ නැහැ. දැන් මයිලකට ආව නම් මම බාර ගන්නෑ. මං කියනවා ගිහිල්ලා විදුරු මාත්‍ය හම්බෙලා සුදුරෙද්දක් හොයාන බාපණයක් දාගෙන පන්තිල් අරගෙන අටසිල් අරගෙන ඉන්න කියලා. මේ අපි දන්නේ නැතිකම ඊ. සරුවච්චන්සේ මොනවක්වත් කියේ නංගි සත්‍ය පිටව ගන්නකො එතනම සත්‍ය පිටියා. ඔය හිස්තැනට යන්න මොනම සුදුසුකමක්වත් නැහැ. ඔය සුදුසුකම් දාන්නේ ආගම. බුද්ධ ආගමෙන් තමයි ඔක්කොම දාලා රාමු කරලා අර මනුස්සය නැති කරනවා. සෝපාකට මොනවක්වත් කිව්වේ නැහැ. අඟුලිමාලට මොනවක්වත් කිව්වේ නැහැ. පන්සිල් ගන්න සමාදන් කෙටි කිව්වනම් බුදුහාමුදුරුවෝ ඔළුවට කොටනවා කඩුවේ. මොනවක්වත් කිව්වේ නැහැ. ඒකෙන් මම කියන්න හදන්නේ මේ සතිය පිටවන්න ඔය අපේ හිතට මොනවත්ක්වත් ඕනේ කරන්නේ උත්සාහයක් විතරයි ඕනේ කරන්නේ. උත්සාහ කරන්න බැරි සතිය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. සතිය සතියෙන් අපි අවධානය යොමු කරන්නේ මනාපමනාප නැති වස්තුවකට එහෙම නැත්නම් සැප දුක දෙක නැති වස්තුවකට ඒක නිසා ඒක අමාරුයි මොකද ඒක මේ සැප වස්තුවකට නයි මේ හිටිනවනේ ඒක මේක එහෙම එකක් නෑ ඒ නිසා ඒ දෙයක් හොයාගෙන ආනාපානි දැනගෙන සතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන්නේ මොකද්ද කියලා දැනගෙන පිම්බීම හැකිලිම කියන්නේ මොකද්ද කියලා දැනගෙන වම දකුණ තියනවා කියන්නේ බොහොම සරල දෙයක්. ඒක තමයි සාරය කියලා ගත්තොත් ඒක නාට ඒක කරන්න බැරි අර තමයිගේ උගත්කම බිම තියන්න කැමති නැහැ. දැනුවත්කම බිම තියන්න කැමති නැහැ. මෙතෙක් අහලා තියෙන අර කුණු කන්දල් ටික බිම තියන්න කැමති නැහැ. ඒක නිසා යාට හරි අපහසුතාවපත් වෙන ඉතින් එහෙමනම් මේ හුස්ම හුලං ඕකේ නිවන තියෙන්න පුළුවන්ද කියලා අහනවා. මේ හුලං වල කොහෙද නිවනක් තියෙන්නේ? කොහොමද හුස්ම දිහා බලලා නිවන් දකින්නේ කියලා පුදුමාකාර තර්ක කරනවා. නෝ කවදා හරි අපි මෙහෙම උත්සාහ කරලා කරලා කරලා මේ බුදුරජාණන් වහන්සේ සාරාංශකතාව කල්පලක්ෂය පෙරම් පුරලානේ මේ කියන්නේ නිසා කොයි වෙලාවකරි අපි හිතමු මේ ඉබේ සිද්ධ වෙන ඕනනම් ගොමනාවෙන් කරන්න පුළුවන් මේ හුස්මේ හිත පිහිටියා කියලා සතිය පිහිටියයි කියලා එතකොට තරුවචනංශ කියනවා ඕක දැන් සාරේ වශයෙන් ගන්න ඕක වඩන්න. දිගින් දිගට දිගින් දිගට මේ මධ්‍යස්ථ අරමුණේ හිත වඩන්න. තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න අරමුණේ හිත වඩන්න. ඇවිදිනකොට ඇවිදින බවේ හිත වඩන්න වඩාන වඩාන යනකොට යාට තේරෙයි ආස්වාසිය අපිට වැටහෙන්නේ ආස්වාසියේ පටන් අරගෙන නාස්පුඩු පුරවාගෙන ගොරෝසු වුණාට පස්සේ විතරයි කියන්නේ. ඒක කවදා හරි වාර්තා කරොත් එහෙම මට ආස්වාසිය වාතය නාස්පුඩු පුරවාගෙන සීතලට එළියට විහිදෙනවා මට තේරුණා ප්‍රස්වාස වාතය ඇතුළට එනවා තේරෙනවා ප්‍රස්වාස වාතේ නාස්පුඩු හූරාගෙන පීරාගෙන එළියට එනවා දැක්කා ආ එතකොට අහන කී සැරයක් එහෙම බලන්න පුළුවා මට දැන් හුස්ම හතක් අටක් බලන්න පුළුවන් නම් ඊට පස්සේ සරුවචන් වහන්සේ පෙන්නනවා දැන් ඔය හුස්ම හටගත් එකක් නේ දැන් දැකලා තියෙන්නේ. ඔය හුස්ම හට ගන්න හැටි බලන්න ඔය සතිය බෑ. ඒ හටගත්තු හුස්ම බකේ දකින්න සතිය ගොරෝසු සතියක්. ඒකෙන් තමයි ආධුනිකය පටන් ගන්න. ඊට පස්සේ කියනවා හුස්ම හට ගන්න හැටි බලන්න. එතකොට යෝගාවචරය අලුතෙන් භාවනා කරන කෙනෙක් වගේ ආය අර ප්‍රතිතද කරගන්න වෙනවා, සුසර කරන්න වෙනවා. හුස්ම හටගත් හැටි දකින්න. ඒක ලේසි නෑ. ඒක හරියට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලෝකේ හැම දෙයක්ම පූර්ව නිමිත්තක් පුබ්බංගමයක් ඇතුව පහළ වෙන්නේ. අහසෙන් gediyenna වගේ වෙන දෙයක් ලෝකේ නැහැ. හේතුඵල ධර්ම වල. සූර්යා උදා වෙන්න ඉස්සල්ලා එයා අරුණ කියන સંદર્ભයක් හරහා තමයි සූර්ය උදාව සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉර උදා වෙන්න ඉස්සලා ආකාශයේ බුදුමාකාර වේදිකා සැරසී වගේක් කරනවා. ඉස්සලා රතු පාට ආලෝකය ගෙන ඊටසේ කහ පාට වෙලා ඒක සුදු පාට වෙලා අර්ධ ගෝලයක්ම සුදු වුණාට පස්සේ තමයි යන්දන් ඉර එළියට එන්නේ. අපි කලින් කරන වේදිකා සැරසිල්ලට කියනවා අරුණ කියලා. ආන්නේ වගේ වේදිකා සැරසිලි ගොඩාක් තියෙනවා ආස්වාස්සේ මතුවෙන්න ඉස්සලා. ඉතින් අපි අර ආස් මතුවෙච්ච ආස්වාසේ දිහා බලලා මේ වේදිකා සැරසිලි සහිතව දොරට වඩන ආස්වාසේ දකින්නයි කියලා කියන්නේ පුදුමාකාර අභියෝගයක් සතියට. ඔය සාමාන්‍ය ගොරෝසු සිතින් ඒක කරන්න බෑ. එයා කල්ැතුවම ගිහිල්ලා දැන් එන්න එන්නේ ආනාපානේ මම එන්න බලාගෙන ඉන්නවයි කියලා. අර පොඩි උන් දෙන්න කියන්නේ බෝලෙට ගසන්නට සැරසෙන පිටිකරුවා අවධානයෙන් ඒ එන පෙර මඟ සිටියා. බෝලේ ක්‍රිකට් ගහන මිනිස්සයා පන්දුව අතින් ගිලිනකොටම ඉඳලා බෝලේ Taman ළඟ එන්නේ ඉස්සලා දැනගන්න ඕනේ මේකෙන් බේරෙන්න ඕනේ එකක්ද නැත්නම් සික්සරයක් ගහන එකක්ද කියලා. මොකද එහා පැත්තේ ඉන්න කෙනා දාන්නේ අපිට ආදරේ නෙමෙයි බෝලේ. එතකොට එයාට මේ බෝලේ එන හැටිම අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මේ උබෝලේ උපරිම ප්‍රයෝජන ගන්න. අන්නේ විදිහට මේ මතුවෙන ආස්වාසේ මුලත් එක්ක බලනවයි කියන එක ඔක තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවේදී කරන්නේ දෙයක් මූලයත් එක්ක බලන් හදනවා. ඒක කරන්ඩ පරිේෂණා කරන්න ඕනේ. ඒෂණාව කියන්නේ හොයන එක පරිේෂණා කියලා කියන්නේ නැවත නැවත කරන්න ඕනේ. එක හුස්මක මේක කරන්න බෑ. හුස්ම වගලගෙන දගනගෙන ඊගාව හුස්ම මට හොඳට සතියේ තියෙයි. මෙයා එනකොට මං එන එන දොරට වඩනකොටම අල්ලන්න ඕනේ කියලා සතිය පිළිබඳව සතිය නෙමෙයි ඒකට කියන්නේ ඒක සුපතිට්ඨිත සතිය කියලා කියනවා. මනාකොට පිටි සතියකින් බලනවා මේ හුස්ම කොහොමද නැගිටින්නේ? හුස්ම කොහොමද මතුවෙන්නේ? හුස්ම කොහොමද ඔලුව උස්සන්නේ කියලා. බලාගෙන ඉන්නකොට පේනවා මේක නොදන්න තැනකින් පටන් අරගෙන එක තප්පරයක් දෙකක් ඇතුළත අර නාස්පුඩු පුරවාගෙන යන කෙනට ලොකු විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක අල්ලනවා කියන කලේශ නෑ. ඒක හරියට ගැප් ගත්ත ගමන් ඒ යුක්තාණුවක් කොච්චර ශීඝ්‍රයෙන් සෛර දෙකට හතරට අටට 16ට 32ට බෙදිලා ඒ පොඩි පළවෙනි දවස් 32 ඇතුළත මේක ඇතුලේ සිද්ධ වෙන කොටස ශීඝ්‍ර වර්ධනයක්. ඒක කිසිම තැනක එළිය කරන්න බෑ. එතර උනාට පස්සේ තමයි ටෙස්ට් ටියුබ් බේබි කෙනෙක් හරි හදන්න පුළුවන් වෙන්නේ. ඒ වර්ධනය අපි දකින්නේ අපි දකින්නේ හැම්බෙච්ච බබා. ඉතින් අපි කියන බබා උපන්න එකට බබා ඉපදලා තියෙන 59 කෝ තව සුමාන දෙකකට ඉස්සලා ඒ හටගෙන දැකලා නෙවෙයි අපි මේ බබා කතා කරන්නේ. අපි දකින්නේ වදන බබා. නමුත් ඇක්චුලි භ්‍රූණ පෝෂය වෙවෙන හැටි අපි දකින්නේ නැහැ. අන්නේ වගේ ආනපානේ වදනකම් ඉඳලා මේක බොක්කේ කොහොමද වෙන්නේ කියලා බලන්න ගත්තොත් අපේ මනස යන්න පුළුවන් ඕක තමයි උප්පරීම ශක්තිය උතම් කියන්නේ. දෙයක් හටගත්තට පස්සේ බලනොයි කියලා කියන්නේ වෙස් බැඳලා පස්සේ නටනවත් පෙන්නනවා. දැන් මෙතන කරන්නේ වෙස් බඳින හැටි පෙන්නනවා. නමුත් ඕගොල්ලෝ දන්නව ඇති වෙස් බඳිනවා පෙන්නන්නේ නැහැ. බැඳපු වෙස් තමයි නටවන්නේ. ඔය කිසිම නළුවෙක් නෙලියක් අංග සංස්කරණය කරනවා පෙන්නන්නේ නැහැ. අංග සංස්කරණය කෙරුවට පස්සේ වේදිකාට දොරට වඩවලා මෙන්න රජ්ජුරුව මෙන්න මේ දොරට පාලයයි කියලා මේ සිබියුන් අයියා තමයි යෝ දෙකට මන් දින්නේ සමහරවිට. හැබැයි එතකොට රජ්ජුරුව වෙලා ඉවරයි. කෝටුන්නක් පැලඳගෙන කඩුවක් එල්ලගෙන කාඩ්බෝඩ් වලින් එනු කටුව ගනු සරණට මාගේ කියලා කෑ ගහනවා මේ නිකන් අපේ සිරිපාල අයියා තමයි ඒ. එතකොට එනකොට රජ වෙලා ඉවරයි. අපි මේ නටන හැම නාඩගමකම තියෙන අංග සංස්කරණයක් විතරයි. ඔය අංග සංස්කරණය කරන්න ඉස්සර වෙලා මේකේ ස්වරූපය දැක්කොත් මොන විකටමත්ද කියලා හිතෙනවා. ආස්වාසේ හට ගන්න තැනට හිත යොදාගෙන ඉස්සලා ආස්වාද ප්‍රසාරය අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ හට ගන්න තැනට හිත යොදන්න ගත්තොත් යෝගාවචරයට පේනවා මේ මොනතරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන වැඩක්ද වෙන්නේ. එතකොට මුලට මුලට මුලට මුලට යන්න ඒ මුලට ඇදීම තමයි යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. සත්‍ය පුදුම ඉන්ධන ප්‍රමාණයක් දහනය කරනවා. ඒකම නිකන් ආවට ගියාට බල්ලා බෑ. ඒක හරියට අර Saturn 5 rocket එක පොළවෙන් උස්සනද හැතැම් ආයක් උස්සනද මුළු ගමනටම යන තෙල් වලින් 188ක් පුච්චනවා. ඔලුවට උස්සන. ඒ වගේ මේ ආනාපානේ හටගන්ම දකින්ද යෝගාචර හීන දාඩිය දානවා. ඇඟ හෙල්ලෙන්න පටන් ගන්නවා. නලියනවා, කකියනවා. මන්ත්‍රය ජප කරනකොට කපුව මායම් වෙන්න වගේ වෙන්න පටන් ගන්නවා. බලන්නම බෑ. ඒකට ඔය සාමාන්‍ය ශද්ධාවෙන් කරන්න බෑ. ඒකට ඊට වැඩිය සව් බිල්ලක් එහෙම දීලා බැන්වෙන්න අර බිල්ලක්ම දෙන්න ඕනේ ඉතින්. රූපෙට රූපෙ දීලා බෑ ඒ වෙලාවේ. එතෙන්දි පුදුමාකාර කැපකිරීමක් කරනවා. ඉතින් කවදා හරි හිතන්නේ යෝගාවචරයට පුළුවන් උනායි කියලා මම දැන් ආනාපාන දැක්කයි කියන්නේ හට ගන්න තැන ඉඳලම පුළුවන් තරම් ආනපන වර්ධනයක් දැක්කයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කෘත්‍යමාරයි. විතර බුදුරජාණන්සේ කියනවා හට ගැනීමත් සහිතව ආස්වාසිය දැකපු එකනාට ඒ ඉඳුරංගේ ඇති ප්‍රනීත භාවයේ මත සූක්ෂම භාවයේ මත හටගත් ආස්වාසිය ගෙවෙන හැටි නොදක ඉන්න බැරුව යනවා. හට ගැනීම දක්නා තරම් සියුම් කරපු සුසර කරපු ප්‍රනීත වෙච්ච මේ හිතට මේ විදියට නාස්පුඩු පරවාගෙන ආපු ආස්වාසිය ගෙවෙන හැටි අතවාසිකට හම්බ වෙන්නේ. ඉබේ හම්බ වෙනවා. ප්‍රසවාසයත් එතකොට පටන් ගන්නවා. පටන් ගන්න වෙලාවෙම සතිය පටන් අරගෙන ගෙවෙන හැටි දැක්කට පස්සේ ඒ ගෙවෙන හැටි දකින්නේ කුසලතාවයේ ඉන්නේ හට ගන්නා තැන දැකීමට හිත මෙහෙවීම හරහා ඒකට කියනවා මුල දැකීම කියලා. මුල දැකපෙන්නාට අග නොදක ඉන්න බෑ. මුල දැකීමට ගන්න ප්‍රයත්නය හම්බෙන අතවාසිය තමයි අග දැකීම. මේ අග දැකීම තමයි නිවන් දකින්නයි කියන්නේ. නිරුද්ධ වෙනවයි කියන්නේ. නිරෝධ වෙනවයි කියලා කියන්නේ. ක්ෂය වෙනවයි කියලා කියන්නේ. වැය වෙනවයි කියලා කියන්නේ. අපි මේකට පුදුම බයයි. අපේ දරුවෙක් මැරෙනවා දකින්න අපි බයයි. අපි හදපු ගයක් ගිනි ගන්නවා දකින්න අපිට බයයි. අපේ කේ සුදු වෙනවා දකින්න අපි බයයි. ඒ මොකද හට ගන්න පැත්තට බුදුම ආසාවක් තියෙනවා. අල්ලපුකද හරි කමන්න බබෙක් හම්බුනා නම් අපි ලක්ෂ පැකට් එකක් රෙන්සෝ කෑල්ලක් පැකට් එකක් අරගෙන දුවගෙන යනවා බබෙක් හම්බෙලා බබා බලන්න. බබා මැරුණයි කිව්වොත් අනේ උදේ පාන්දර කියන්නත් එපා වුණා. පොඩ්ඩලම ඉඳන කතා කරන්නත් එපා. ඕවා කියන්න එපයි කියලා. හරි සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට වගේ ලෙඩෙක් මාල්ලෙක් මල කඳක් නැති ලෝකයක් අපි මේ මවාගෙන ඉන්නේ. ඒකේ අපි ඔය Nirodhe පැත්තකටම කරලා තියෙන අසුබිට දාලා නැති භාවනා කරන යෝගාවචරයට කවදා හරි මේ භාවනාවේ අග්‍රස්ත ඵලය තමයි හටගත් අරමුණක මුල මැද අග වශයෙන්ම දැකලා අග බය නැතුව චකිත නැතුව හොන්ත විශ්වාසයෙන් මේ මං කරපු උපරිම සුසර කිරීම ප්‍රණීත භාවිතමේ අග දැකලා සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ආනාපානෙ මුලමඳාක දැක්කයි කියලා කියන්නේ මේ මුළු විශ්වයම දැක්කා. මේ මුළු චක්‍රාවාටේම දැක්කා. මොකද හැම එකෙම තියෙන සංස්කාර ලක්ෂණ ඔච්චරයි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිසසාඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඉතින් මේ ඔක්කොගෙම මුලමඳාක බලන්න බැරි නිසා ਸਰවචනාංශ කියන ඔක්කොම වෙනින් එකක් ගන්න. වායෝ පොට්ටබ්බ ධාතු ගන්න. කුෂ්ම කියන සංසිද්ධිය අර ගන්න. නැත්නම් පිම්බීම කියන සංසිද්ධිය අර ගන්න. ඒකේ මුලැමැදාක බලන්න. ඔක්කොම තියෙන්නේ මේ බෙල් ෂේප් කව් එකක් තමයි. එකම ප්‍රස්ථාරය හැම සංස්කාරකම තියෙන්නේ. එකක් දැනගත්තට පස්සේ ඒකට ප්‍රත්‍යක්ෂ කරනවා කියලා. එයා මේ අන්වේ ඥාන සහිත කෙනෙක් නම් ණය විපස්සනාව දන්නවනම් ආකාර පරිවිතක්කේ දන්නවනම් අර කියනවා එකක් දැක්කනම් ඕක තමයි මුළු ලෝකෙම තියෙන්නේ ඒක නිසා කොතනක හෝ විපස්සනාවෙන් මතුවෙන අරමුණක නැතිවීම දැකපු කෙනාට භාවනා නොකරන වෙලාවේ මොන දෙයක් දිහා බැලුවත් ආයේ නැතිවීම දකින්න නැතුව ඉන්න බැරුව යනවා අනිවාර්යයෙන්ම පේන එතකොට එයා දන්නවා මේ භාවනා කරන්නේ මොකටද මේ අරමුණ මගේ නිවන නෙවෙයි අරමුණ දැක්කයි කියලා තෑග්ගක් නෙවෙයි මේ අරමුණ ගත්තේ අරමුණ හිර කරගත්තේ මානසිකාරයට ලක් කරගත්තේ ඒකේ මුල බලණ්ඩයි මුල දැකලා අරමුණ දැකපු කෙනා අග දකින්නවා කියනක අපිට ලැබිච්ච අතවාසිය අන්නේ අග දක්නා සුලව භාවනා කරන්නයි මේ භාවනා කරුවේ කියලා කියන එකට කියනවා විපස්සනා කරනවා ඕනෙම අරමුණක මුලැමැදාක දැකීමට විපස්සනා කරනවායි කියලා කියනවා මේක ਸਰවචනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේ සබ්බකාය පරිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියලා කියන ආස්වාද ප්‍රසවාස කය මුලුල්ලම දකින්න හට ගන්න තැන ඉඳලා ගොරෝසු වෙනකන් ගිහිල්ලා ඉවර වෙනකන් දකින්න මේක දැක්කට පස්සේ ඒ යෝගාවචරයට කමඨාන සුද්ධ වෙනවන මේ සියලු භාවනා වැඩපුළිලේ කෘත්‍යය තමයි මේ Nirodhe dakima කියන. ගෙවෙන තැන දැකීම. නමුත් ඒකට හිත බයයි. හිතට ක්ලාන්ත ගති පහළ වෙනවා. සැක පහළ වෙනවා. අනිශ්චිතතා පහළ වෙනවා. බය පහළ වෙනවා. ඒ ස්වභාවය. ඒ මොකද අපි මුළු සංසාරේ පුරාවට නিত্য සුඛ සුභ කියන විපල්ලාස දිගේ ගමන් කරලා තියෙන්නේ. දැන් බලන බලන දේ අනිත්‍ය බව පේනවා. බලන බලන දේ දුක් බව පේනවා. බලන බලන දේ ක්ෂය වෙනවා, වැය වෙනවා. මට පාලනය කරගන්න බෑ කියලා දකිනකොට ඒක හිතෙන්නේ මට ආත්ම නිෂේධනයක් වගේ. මට පරාදයක් වාගේ. නමුත් මමෙක් ඉන්නවනම් පරාද වෙනවා. එහෙම මමෙක් නෑ මෙතන. දේවල් ඇති වෙලා නැති වෙන එක චිත්ත නියාමයක්. ඒක ධර්ම නියාමයක්. ඔක වළක්වන්න කොච්චර උත්සාහ කරත් එහෙම නැත්නම් අපි කිව්වොත් කිසాగෞතමී කැමති නැත්නම් ළමයා මැරුණයි කියලා පිළිගන්න. ඒ තාකල් එයා වෙද්ද හොයනවා. ඒ තාකල් එයා බෙහෙත් හොයනවා. සර්වඥාන්සේ කියනවා මට සනීප කරන්න පුළුවන් කියලා. හරියට නිකන් ලෙඩා අල්ලා ගන්න බොරුවක් කියන වගේ සරුවච්චන් ආංශේ. මට පුළුවන් සනീപ කරන්න මට පුළුවන් නම් අබෑට මිටක් ගෙනත් දෙන්නකෝ කියන. ටිකිසාගත්තු මෙහෙතන මේ දරුවගේ වටනාකට බannකොට අබෑට මිටක් මොකද්ද? කවුට කිව්වත් අබෑට මිටක් ගන්න බල හැරනකොට කියලා මේ මැරිච්ච නැති gedරකින් ඈ. ඉතින් රහමන්ඩි අර බොහොම ආශාවෙන් අර පුංචි බබාගේ ණයෙක් අහලා විශේෂ අරගෙන දරුවා මැරිලා නැහැ. මෙයාගේ සංකල්පයේ තියෙන දරුවා මැරිලා නැහැ. බුදුරණන්සත් කියන සනීප කරන්න පුළුවන් කියලා. ඉතින් අපි බුදුහාමික අපිත් අහනවානේ. කිසాగතු විතර නෙවෙයිනේ. ගිහිලා කියනවා අනේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මගේ පළවෙනිම ළමයා මම මේක නුණා නම් මිනිස්සයා මාව ගෙදරින් එලවනවා. මේ ළමයා හම්බෙච්ච නිසා දීගේ හරිය මේ ආන්තිම කෙට්ටු අම්මන්ඩි කෙනෙක්. දැන් ධම්මයිම හරියට විහිළු කරනවලු මේකිට මොන ළමයි හම්බෙයිද පුස්සියක් කියලා. කිසා කිසා කියන කෘෂ. ළමයා හම්බුණාට පස්සේ අත්තම්ම නැන්දම සැලකුවා. ඉතින් දරුවා ලොකු දෙයක්. ඒ දරුවා මාලා. දැන් ගිහිලා කියනවා අනේ මේ දුක නිවන්න අයියෝ දෙන්නම් කියලා ගෙට යන කෙනා මේ ඕගොල්ලෝ ගෙදර කවුරුත් මැරලා නැද්ද කියලා. අයියෝ මේ ඊයේනේ මිනිය ගත්තේ මරණයක්. ආයි නයි පහේ නැපයි ආයි ගාගේ දෙට යනවා. ගිහිලා අහනවා අබ මිට දෙන්න දෙන්නම් කියලා ගෙට යනකොට අහනවා ගෙදර කවුරු හරි මැරලා නැද්ද? අනේ පිස්සු කතා කරනවා. ගෙදර යන යන තන මරණය වුණාට පස්සේ යාගේ නැතිවීමට, නිරෝධයට, ක්ෂය වීමට බලනකොට ඒ දර්ශනේ හරහා පෙන්න මේ අතේ ඉන්න දරුවත් මැරිලා. මෙතෙක්කල් මැරිලා නැහැ. මෙතෙක්කල් ඉතියේ ලෙඩ කරන්න පුළුවන්, මෙදෙක් හොයන්න පුළුවන්, බෙහෙත් හොයන්න පුළුවන් කියලා. නැත්නම් මරණය මරණය මරණය මරණය කියලා ඇහෙනකොට තීරණා මේ මට මේ දරුසෙනිහසට මේක මැරෙන්නේ නැහැ කියලා හිතුවට මේකට තමයි මරණය කියන්නේ කියලා අමුසෝනක දාලා කිව්වා ස්වාමීන් වහන්සේ දරුවා ගැන මට කරන්න දෙයක් නැහැ මාව බේරගන්නේ. බුදුසසුන බේරගත්තා. එහෙම නැත්නම් අපි හිතන්නේ නෑ මගේ බබා මැරෙන්න බෑ. මරණය මට විශාල පාඩුවක්. මොකද මැරිච්ච බබෙක් අතේ තියන තමයි කතා කරන්නේ. ඉතින් බුදුරජාණන්තුමගේ පෙන්වුවාම බුදුරජාණන්සේ අසුභවාදීකත් අක්‍රීයවාදීකත් ද්වේෂක් නෙමෙයි පෙන්වන්නේ මේ ප්‍රകൃතිය. ඉතින් අපි මේ මුළු ජීවිතේම අපි ගම කතා කරන්නේ ක්ෂය වීම දකින්න නැති වෙන්න, වැය වීම දකින්න නැති වෙන්න, Nirodhe දකින්න නැති වෙන්න, මරණේ නාහන්න. ඉතින් ඒ තාක්කල් අපි මිත්‍යා සංකල්පක ඉඳගෙන මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දැකලා බුදුහාමුදුරෝ සිද්ධාර්ථක පරය දුෂ්කර ක්‍රියා මේ. ගීගේ අතහැරියා මේ කට්ටිය කී දවසක් හතර පෙර නිමිති දැකලා තියෙනවා තාම ගීගේ අතහැරලා තියෙනවා. දවසකට හතර පෙර නිමිති හතර සැරයකට වැඩිය දකින්නවා. ලෙඩු දකින්නවා මහල්ලෙක් දකින්නවා මලකඳක් දකින්නවා පැවිද්දෙක් දකින්නවා. নিকකමටවත් හිතනවාද අනේ මේක අතාරී සාරමතිනෝ කියලා. හ්ම් හ්ම් අහන මේ ගිහිව ඉඳගෙන බැරිද ස්වාමීන් වහන්සේ නිවන් දකින්න කියලා. මම තමයි රට කලබන විහිළු කියන්නේ මේවා තමයි. මෙහෙම විහිළු බෞද්ධයන් අර කාගේ ළඟවත් නැහැ. අබෞද්ධයන් ගාව මේක නැහැ. ඒ මිසට දැනගත්ත ගමන් ඒ මිනිස්සු එක්ක තීන්දුවක් ගන්න. බෞද්ධයා විතරයි මේ ගුරු රෝහා බෙහෙත් බඳින්න හදා. බෙහෙත් බොන්න හදන්නේ මේ මේකේ සාරය හොයනවා. හරියට අසුචි වලක මැණික් හොයනවා. නැත්නම් ගොම මිරික මිරික බලනවා. මැණික් තියනවාද කියලා මුතු තියනවාද කියලා හොයනවා වගේ. ඉතින් ඒ නිසා කවදාරි මේකේ ගෙවි යාම දැකපු දවසේ, නිර්විද දැකපු දවසේ, ක්ෂය වෙනවා දැකපු දවසේ තේනවා මේ මොනම දෙයක්වත් අතහරින්න නැතුව ගෙවීමක් සිද්ධ මේ මගේ දරුවා උණයි කියලා මගේ වස්තුව උණයි කියලා මම ඉන්ෂුරන්ස් එක කියලා මගේ බැංකු ගිණුම කියලා මගේ බැංකුව හෙල්ලෙන්නේ නැහැ කියලා හිතාන හිටියට එකක්වත් එහෙම කියන්න පුළුවන් එකක් නැහැ. ඉතින් භාවනා කරන්නේ මේක දකින්නයි කියලා දැනගන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද? ඉතින් මේ උපලිෂ්ඨ කෝලිත දෙනමට අර සංජේ ගාවට යනකොටම තේරෙනවා මෙයා පෙන්නන්න අදට දෙවේ මේවේ මම බලන්න හදන්නේ මට පේන්න ඕනේ සත්‍ය මම හොයන්නේ. කුසලයේ කියන්නේ මොකද්ද? ඒ නිසා සංජේ ඔක්කොම පෙන්නුවට පස්සේ අහනවා මොකද කියන්නේ ඔච්චර දුර ළඟ තියෙන්නේ. ඔව්. හරියට. මම හොයන්නේ ඒක නෙමෙයි. එයාට තේරෙනවා මේ දෙන්නට මේ ලෝකේ අපි මේ ඔක්කොම ලැබලා තියෙනවා. මේ ගඟ දිගේ ඉහළට යන ක්‍රමේ ලැබිලා නැහැ. අන්නේ අර්ථය දන්නේ කරනට පාර පේනවායි කියලා බුදුචාන්ද කියනවා අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ. Taman හොයන දේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා මාර්ග පාර අපිට මේ බුද්ධ ශාසනය දැන් නිවන් දකින්න බෑ. එහෙම වෙන්නේ අපි අර්ථය දැකලා නැති නිසා. අපි දාන අපි හොයන්නේ මේකයි කියලා දන්නවනම් ක්‍රමයක් තියෙනවා. ඒක නෑ ඊට පස්සේ ගාගුරුත් නිවන් දක්කද කියලා හොයන්න යන්නේ. මම Nirodhi දකින්න කැමැතිද? මේ ලෝකේ තියෙන දේවල් විනාශ වෙනවා, ගෙ වෙනවා, අක්ෂය වෙනවා, වැය වෙනවා. දකින්න කැමැතිද? මම භාවනා කරන්නේ ඒක දකින්නද? නැත්නම් ඒක දකින්නට පිරිත් නූල් ගැට ගන්නවද? සිත කවි කියනවාද? බලි අරිනවාද? කතරගම දේවපස්සේ යනවාද? Nirodhe දකින්නකොට උඟ දෙනෙක් අනේ ආම්දුනේ දකුණු අතේ පා වම් අතේ පිටිත් තුලක් ගැට ගන්නකො මේ පිරි ආරස්සාවක් ඕනේ මොකද මට නිහින්නේ නිින්දෙදී මැරෙනවා පේනවා. භාවනා කරනකොට මිනිහක් දැක්කා. පිරිත් නූලක් ගැට ගන්න. ඉතින් ආමුදුරුත් පේ වෙලා ඉන්නවා පිරිත් නූල් කපාගෙන ගානට හදාන රතු පාටෙන් නිල් පාටෙන් තියාන මේ කඹ ගොතන්න පුළුවන් පිරිත් නූල් ගැට ගහලා. අපි හිතනවා මේකෙන් ටිකකට හරි මේ Nirodhe නතර කරලා මේ ආරසාවක් දෙන්න පුළුවන් කියලා. පිරිනුත් බුදුහමරොත් ගැට ගහලා තියෙනවා. මම ඒකට නෙමෙයි මම මේ කතා කරන්නේ. බේසාලිනෝර ආනන්ද අමුරණ කියලා තියෙනවා මේ පිරිකර කරලා පිරිතුල් ගැට ගහන්න කියලා. නමුත් මේ ආගම අපි හදාන තියෙන තැන බලන්න අපිට බය ඇති වෙනකොට අපි බුද්ධ ආගමේ පොඩ්ඩක් පොඟවලා බය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් මේක තියෙන්නේ සත්‍ය දකින්න. ඒ නිසා භාවනා කරන්නේ Nirodhe දකින්න නම් Nirodhe දකින්න එච්චර වෙලා යන්නේ ඉඳ ගන්නකොටම තේරෙනවා. නමුත් අපි Nirodhe දකින්න නෙවෙයි නම් භාවනා කරන්නේ මට ආහනාපානෙ පේන්නේ නැහැ කියලා නැගිටලා. වේදනාවක් ආවයි කියලා නැගිටලා. හිතවිල්ලක් ආවයි කියලා නැගිටලා. නම මොකද එයා කැමති නැහැ මේ එනදී අනදී දකින්න එක එක නෙමෙයි භාවනාව කියලා හිතාගෙන ඉන්න නිසා අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ බලන්න ඕන දේ මේකයි කියලා කවදා හෝ වැටහුණා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ නිසා Tamanට මතුවෙන දේ හටගන්න පැත්ත බලන කෙනාට කියනවා අසාරය දකින්න කෙනෙක් කියලා. ගෙවෙන පැත්ත දකින්න කෙනාට කියනවා සාරය දකින්න කෙනෙක් කියලා. ඒ නිසා මේ සිද්ධියක සතියෙන් බලලා දැක්කයි කියලා කියන්නේ මේ හටගන්න ආරම්භයේ මුල්ගල් තැබීම, මගුල් උත්සව, බබාලා හම්බෙන ඒවා කතා කර කර ඉන්නා තාකල් සංසාරේ හම්බ වෙනවා. මේ දකින්න හැම එකම මැරලා යනවා. හැම දෙයකම ඉවරයක් තියෙනවා. ඒ නිසා ඔච්චරම ඔක නටන්න දෙයක් නැහැ පොඩ්ඩක් වෙලා ඉන්න. එතකොට මොකද වෙන්නේ බලන්න කොකට කියලා බලන කෙනාට ලෝකයා හිතන්නේ කාලකන්ණියේ මේ අසුබේ දකින්න කෙනෙක් හොඳ පැත්ත දකින්න කෙනෙක් නෙවෙයි ඒක නමුත් ඒ මනුස්සයාගේ දර්ශනේ වළක්වන්න මොකක්වත් නැහැ. අන්න ඒ කෙනාට පාර තේනවා. එයා දන්නවා සංජය ගාව බඩු නැහැ. තියෙන්නේ බුදුහාමුදුර ගාව කියලා. එතකොට එයා ළඟට යනකොට බුදුරජාණන් වහන්සේ හැම සංස්කාර ධර්මයකම මුලැමැදාග කියලා තුනක් තියෙනවා. ඔබ මෙතෙක්කල් ගත කරපු ජීවිතේ පොඩ්ඩක් බලපන්. ඔබ මේ අග දකින්න නැති වෙන්න නෙමෙයි ඔක්කොම ආලවට්ටම් දාලා තියෙන්නේ. ඉතින් මුලැමැදාග තුනට අඩු ගන්න සමහිත දාලා බලන්න. කවදා හෝ කවදා හෝ මුලැමැදාග කියන තුන දැකපු කෙනාට පේනවා අපි මෙතෙක්කල් වළක්වන්න හදපු මේ අග ගෙවන් වීම, ක්ෂය වීම, වැය වීම අලුතින්ම දැකපු එකක් විදිහට පේන්න පටන් ගන්නවා. මොකද ඒක අර මෙතෙක්කල් වසංගපු නිසා. ඒක තමයි අද භෞතික විද්‍යාවට වෙලා තියෙන්නේ. භෞතික විද්‍යාව මේ වර්ග හයලා තෝරලා අර මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය කියලා හොයාන හොයාන හොයාන හොයාන ගිහාම දැන් පේනවා ඊටාම කුඩා අංශුවකට අනුදක්ෂණයක් යොදලා බලනකොට ඒක සීක්‍රින් ගෙවිමින් තියෙනවා කියනවා. Big Bang theory එකේ මේ සියල්ලම විසිරීමේ පවතිනවායි කියලා කියනවා. මේ සියල්ලම ඈතින් ඈතට යමින් පවතින නිසා කොතනක හරි පිපිරිලක් එන්න ඇති. අපි ඉන්නේ පිපිරිලි. ඉතින් ඔය බිග් බෑන් තමයි භංග කියලා කියන්නේ. භංගයේ දැකපු දවසින්ල භෞතික විද්‍යාව විනාශයි. අද භෞතික විද්‍යාව මේ බාහිරේ හොයලා කරන්න බැරි බව හැම විද්‍යාඥයෙක්ම දාන. තාමත් අපේ පන්ති කාමරවල පරණ පච උගන්වනවා. තාමත් ඒ භෞතික විද්‍යාවම උගන්වන නමුත් টොප් ක්ලාස් විද්‍යාඥයෝ දන්නවා මේකේ උගන්වන්න දෙයක් නෑ ඔක්කොම බිඳෙමින් පවතින්නේ. ඔකට සමීකරණ හදන්නවත් ප්‍රමේය හදන්නවත්වත් මූලධර්ම හදන්න බෑ. හදන හතර මූලධර්ම කැඩනවායි කියලා. ඒ නිසා මේ මල හොන්තු ක්වොන්ටම් ලීප් එක ලම්බෙන්නේ නැත්තම් හොඳයි කියලා කියලා තියෙනවා අයින්ස්ටයින්. දැකපු වෙලාවෙ ඉඳලා මිනිහට නිකන් වමන යන්න ආවා. හැප්පෙනවා කියලා හොයන හොයන ගම හැප්පෙනවා එතන. ඒක තමයි මෝරච්චතන. බුදුන් කියන මෙන්න මේ බින්දීම මේ භංගේ නැත්තම් මේ Big Bang එකේ තමයි ඉන්නේ. ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ බය වුණා කියලා කරන්න දෙයක් නැහැ. ඕක තමයි හැටි. අහන්න ඒක දක්නාසුලෝ බලන්න ගියොත් වැඩි කල් එච්චර භාවනා කර කර ඉන්න ඕනේ නැහැ. මේ බලන්න දේ ගෙවිලා යන හැටි බලන්න. අර නිල අකුරක් පත්තු කරන හැටි බලන්නකො. ගිනි ගිනි ගිනි කෙලි සම්දර්ශනයක් බලන්න. පුපුරලා යන හැටි පෙන්නන්නේ. පැලෙනවා කැඩි කැඩි කැඩි කැඩි යනවා. ආන්න ඒක දක්නාසුලෝ බලන වෙලාවට කියනවා අපි භංගානුපස්සනාව, khයානුපස්සනාව, වයානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව. මේක මේ වෙනදා නොදැක්ක නිසා නෙවෙයි අපි වෙනදා මේකට බයයි. මේක වැහුම් වහලා වසන් ගන්න හදනවා. කවදා හරි අපි ඒක දක්නාසුලුව භාවනා කරන්න පටන් අරගත්තොත් ඥාන පිටිම්බවේ උගත් නුගත්කමේ ප්‍රශ්නයක් නැහැ. මේක අහුවෙනවා. නමුත් අපේ මුළු දේශපාලනයේම සමාජ විද්‍යාවම ආර්ථික විද්‍යාවම හදලා තියෙන්නේ නැති වෙන පැත්ත වහලා නැති වෙන පැත්ත පෙන්නන. මේක පට ඇරලා බලන්න පුළුවන් නම් මේ කවුරු මොනවා වැහුවත් ඔය හදන හැම එකක්ම කැඩෙනවයි කියලා. අපි පරණ කවියා කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියටලා ගෙන් ගියදා ගෙටලිනිලා තැවෙන්නේ. බුදුන්සේ අනේක ಜಾති సంతාරම් කියපු ගාතාව අපේ සිංහල කවියා කියන්නේ කන්දේ gedara නයි දෙයටයි කියන්නේ පංචස්කන්ධේ ලෝකකටයි මේ කතා කරන්නේ විඥාණයටයි කැඩෙන ගෙවල් ඔබ මොකටද හදාන්නේ ගයක් කර ගයක් නාදා සිටේ කනකොට තව එකක් හදනවා ඒක වෙනුවට ගෙගෙන් ගියදා ගෙට කිලිලා තැවෙන්නේ මේ කුණු පංචස්කන්ධෙත් මැරිච්ච දවසේ ගින්නර දාලා නැත්නම් වතුරට දාලා ඉතින් ගෙදර ඉන්න කට්ටිය අනේ අනිච්චන් කියලා නෝ ඒගොල්ලෝ වැරෙන්නේ නැති කට්ටිය වගේ මුන්දලත් හැඳි ගෑවිලාම යන. මෑරන. කොහොම කරන්නේ? ඉතින් මේක කියපු බුදුහාමුදුරන්ට දොස් කියනවා වෙනුවට මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලනද ඒකෙච්චද එච්චර ඒ ඒ දේ ප්‍රත්‍යක්ෂණය කරන්න එච්චර අමාරු නෑ අපි ළඟ තියෙන එක නොබ්දකින නොබලන පැත්ත. ඉතින් ඒ නිසා බුදුජානක සෑම ශාස්ත්‍රඥාචලම දොස් කිව්වා. නාස්තික දෘෂ්ටියක් කතා කරා උච්ඡේදවාදයක් කතා කරා. රසාඳුනනේදී ධර්මයක් දේශනා කරා. අපගබ්බයි, ගබ්ස කරන දෙයක් දේශනා කරයි කියලා දෝෂනා. බුදුන් කියලා කෙලස් පැත්තෙන් බලනකොට නම් උඹලා කියන දේ ඇත්ත තමයි. මම මේ කෙලස් නැති කරන පැත්ත තමයි කතා කරන්නේ කියලා. ඉතින් සා බෞද්ධයාට මේ ඇස පෑදෙන්න අපි සංජේයට බැන්නට හොඳ තියෙද්දි, සාරයේදී අසාරේ හොයනවා කියලා. සාරිපුත්‍ර සාංශට ස්තුති කරාට අසාරයේදී සාරය හොයනවයි කියලා. අපි ගන්න හැම චිත්තක්ෂණයකම අපකරා හොඳ නරක දෙක සමසේනවා. ඒ දේ මොකටද මානසිකාරය යොදන්න කියන එක අනුව අපේ ඊගා චිත්තක්ෂණේ සකස් වෙනවා. ඒ නිසා මේදී අරක නොදකින් මේක දැකපන් කියන්නේ නැතුව මේකට එන්න ඇරලා බලාගෙන ඉන්න අප වෙත පැමිණෙන දේ ඥාන පිරිම බවක් නැහැ. අප වෙත පැමිණෙන දේ උගත් නුගත්කමක් නැහැ. අප වෙත පැමිණි දේ අපිට පාන්නේකුත් නැහැ. හැබැයි පැමිණිච්ච දේ මොකද්ද අල්ලන්නේ කියන එකෙන් මම යා කවුද කියලා අහුවෙනවා. තෝරන දේ මම කවුද කියන නිසා පොඩ්ඩක් බලන්න තෝරන්න නැතුව ඉන්න. එන දෙයට එnderලා වහා විනිශ්චය කරන්න තු වෙන්න බලන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා තෝරනකොට මම තේරෙනවා. මම යමක් තීරුවොත් ඒකෙන් මම කවුද කියලා තේරෙනවා. තෝරන්න නැතුව ඉඳීමට අපි උපේක්ෂාව කියලා. පොඩ්ඩක් බලනකොට තේරෙනවා මේ ඉවසීම තුළ තමයි අපි මේ විදුලියට අත තියලා කරන්ට් එක වද්දා ගන්නවා වගේ වද්දන්න ඉස්සලා දැනගත්තු එක අත තිබ්බොත් වදිනවයි කියලා මේක දිහා බලහන ජීවිත අපි කියනවා උපේක්ෂාවෙන් බලනවා. එතකොට උපේක්ෂා කරන්නේ මොකටද? සැප දුක අතරමැද, හොඳ නරක දෙක අතරමැද, ලාභ පාඩු දෙක අතරමැද, අසසායස අතරමැද. මේක බටහිරට කවදාකවත් කියලා දෙන්න බෑ. මොකද අපේ සිංහලට මේ අෂ්ටලෝක ධර්ම ගැන ඇහිලා තියෙන නිසා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. අපි මේ බලන්නේ අන්ත දෙකට වැටෙන්නේ නැති වෙන ඉන්න තැන කියලා දැනගත්තොත් ඒ සඳහා අපිට දැනුමේ හිගේ තියෙන්නේ මේ ගෙවන් වෙන පැත්ත අපි මෙතෙක්කල් වසංගලා තියෙන්නේ. අන්න ඒකට ඊට අරපු ගමන් පේන්න පටන් ගන්නවා. හොඳේ නරකේ දෙකේම ගෙවන් වෙන පැත්ත සමානයි. හරි වැරදි දෙකේම ගෙවන් වෙන පැත්ත සමානයි. රසායස දෙකේම ගෙවන් වෙන පැත්ත සමානයි. සැප දුක දෙකේම ගෙවන් වෙන පැත්ත සමානයි. මේ සේරම ආලවට්ටම තියෙන්නේ පටන් ගන්නකොට තියෙන ඉඟිබිගේ විතරයි. පටන් ගන්න ඉඟිබිඟියේ ගොඩක් විස්තර තියෙනවා. නමුත් ගෙවෙනකොට සියල්ලම සමානයි. ඒ නිසා ගෙවීම දකින්න ඕනම කෙනෙක් manussත්වයටින් සමාන තැනකට වැටෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මිනිස්සෙක් බලන්න කැමති නැහැ. ඒ නිසා අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ මේකනම් බලන්න ඕන වෙලා තියෙන්නේ. මේකනම් අර්ථය. එයාට ක්‍රමසාවිදි හොයාගන්න පුළුවන්. ඒකට බුදුරජාණන්සේ ඉච්චරම ක්‍රමසාවිදි හොල දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ උත්සාහ කරනවා මේ බැලිය යුත්තේ මොකටද කියලා යොමුවක් දෙන්න බලන්න තියෙන අරමුණේ ගෙවන් වෙන පැත්ත. ඒක අපි කියනවා සාරය කියලා. මොකද සාමාන්‍ය ලෝකයේ ගෙවන් වෙන පැත්ත මරණය දැකීම අසාරයි. උප්පත්තිය දැකීම සාරය කියලා. ඉතින් අන්නේ මේ මිච්ඡා සංකල්පේ සම්මා සංකප්පය බවට පත් වෙන්න භාවනා කරලා විතරක්ම බෑනේ. දැනුමක් තියෙන්න ඕනේ සූදානම් මනසක් තියෙන්න ඕනේ අත්තරදි ටිකක් දැනගන්න ඕනේ ඒකල දවසක හිතන්න ඕනේ මේ වසංගණ්ඩ හැදුවට මේ ගෙවන් වෙන පැත්ත බැලීම තමයි භාවනාවේ කියලා පැමිනීම සිකප්පත්ත වායු උසස්ම දේ කියලා අන්නෙතෙන්ද යන වෙලාවේදී ඒකට ලෑස්ති වෙනකොට ඒක වසංගණ්ඩ බැරි විදිහට පේන්න පටන් ගන්නවා ඒ නිසා අපි බුදුරැස් වීදවන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේගේ උපරිම ශ්‍රද්ධාව පිටව ගන්න ඕනේ නම් ධර්මය අවබෝධ කරන්න ඕනේ නම් සංඝයාගේ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නම් සීලය පිළිබඳ ස්ථාවරයක් ගන්න ඕනේ නම් මේ ඇතිවීම පැවතීම නැතිවීම මේ තුනේ තෝරීමකින් තොරව තුනටම සමසෙන්න හරින් හොඳ නරක දෙකේම නැතිවීම පැත්ත බලන්න ශප දුක් දෙකේම නැති වෙන පැත්ත බලන්න යසායස දෙකේම නැති වෙන පැත්ත බලන්න බලනකොට ඒකේ තියෙන සමපැත්ත බැලුවොත් මෙයා බැලුවත් එකයි මම බැලුවත් එකයි බුදුහාමර බැලුවත් එකයි ඒ නිසා නැතිවීම පැත්ත බලන කෙනා බලන්නේ බුදු ඇහි. නැතිවීම පැත්ත බලන බලන්නේ ආර්ය දර්ශනයේ. ඒ නිසා අපිට අවශ්‍ය නම් ඒ ආර්ය දර්ශයට මාරු කරන්න ඕන කරලා තියෙන්නේ. අපි මෙතෙක් කල නොදකින් නොපතන් කියපු අතහරපු දේ භාවනාවේදී සාදර වෙන්න ගිය ගමන් අපිට තේරෙන්න පටන් ගන්න නිසා සාරුවචනාංශය සඳහන් කරනවා පෘ탁ජනයා යමක් හොඳයි කියලා කියනවා හරි කියලා කියනවා ආර්යයන් වහන්සේට ඒක ඒකාන්තෙම වැරදි හොඳ නැහැ. ආර්යයන් වහන්සේට යමක් හරි සත්‍යයි කියලා හිතනවා පුත්තජනය කියන කොහොමඩක්වත් සත්‍ය නැහැ කියලා. ඒ තරම්ම උඩු යටිකුරු බවක් තියෙන කියලා ද්විදානුපස්සනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මං කියන පුද්ගලයා තුළම මේ විදිහට බලපු දෘෂ්ටි කෝණයෙන් අනිත් පැත්තෙන් බලන බැල්ම ආපු ගමන් ඒ පුද්ගලයා තුළ විශාල පරිණාමේ ලොකු පිම්මපයි. අන්නේ පිම්ම මේ ජීවිතය තුළදීම නැත්නම් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම කරගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා